උතුම් දේ ලියවෝ ගෞරව සම්ප්‍රයුක්ත වෙති. එවන් දේ කියවෝ ලොව දිනන්නෝ වෙති. පෙරවදන ඉදිරිපත් කරන්නේ කරුණාරත්න අමරසිංහ. අද පෙරවදන වැඩසටහනෙන් අප ඔබට අමුතු වර්ගයේ පොතක් හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ පොතේ නම බෝල්ගොඩ ගීතය. දැන් කෙනෙක් හිතන්න පුළුවන් දැන් ගීතය කිව්වහම මේ ප්‍රසිද්ධ තේරුම සින්දුවනේ. දැන් මේ බෝල්ගොඩ ගීතය කියන්නේ බෝල්ගොඩ පළාත් වාසීන්ගේ ගීතයක්ද එහෙම නැත්නම් බෝල්ගොඩේ ඇහිච්ච ගීතයක්ද මේක මොන විදිහේ ගීතයක්ද කියලා කෙනෙකුට මේ කුතුහලයක් ඇති වෙන්න පුළුවන්. මේ නම ඇහිච්චාම. නමුත් මේ අද අපි හඳුනා දෙන්න බලාපොරොත්තු වෙන පොතේ නම බොල්ගොඩ ගීතය. මේ පොත සම්පාදනය කරලා තියෙන්නේ සෑහෙන කලක් තිස්සේ විශාල පොත්පත් සංඛ්‍යාවක් ලියාපු කුතහස්ත ලේඛකෙක් ඩී.කේ. වීරසූරිය ලේඛකයා. ඩී.කේ. කියලා කියන්නේ ධර්මවංශ කිත්සිරි වීරසූරිය. මීට කලිනුත් අපි අතීතයේ එක්තරා අවස්ථාවක වීරගේ පොත් දෙකක් මට මතක හැටියට හඳුනා දුන්නා. ඒක සමහර විට ඔහුගේ දෙවෙනි තුන්වෙනි පොත් කියලායි මට මතක. එක පොතක් තමයි නැහැ බෑ කියන පොත. 아무තු නම් වීරේ යදන්නේ පොත් වලට. අනිත් එක තමයි බක බක නිදහසේ ගියේ. මට ඒ නන් දෙක නිසා මාත්‍ර වැඩි මතක හිටියා ඒක. ඒ මුල් අවදී. ඊට පස්සේ ඔහු දීර්ඝ කාලයක් තිස්සේ සාහිත්‍ය කුදි රාශියක් සිංහල සාහිත්‍යයට දායද කරලා තියෙනවා. රය ගෙවිනි කියලා. කොටක් තවද එක් සමයක ඒ වගේම චතුරුගේ මල් ගහ ඒ වගේ අදිතන කියලා කාණ්ඩ දෙකක් සංස්කෘතියේ ජනමතය හා දේශපාලනය කියලා කෘතියක් ජීවන ගීතේ කොටස් දෙකක් එක දෙක සැඳෑ ගීතය ඉපුනසියපත් මිතුරු ගීතය ඔහොම ගීතේ වචනේ බොහෝ විට පාවිච්චි කරන්න රුචියක් දක්වන බව පේනවා ඒ නම් වලිනුත් ඉතින් මේ විදිහේ කෘති රාශියක් ඔහු සිංහල සාහිත්‍යයට දායක කරපු ලේඛකයෙක්. ඔහුගේ මේ බොල්ගොඩ ගීතය අලුත්ම පොත අපි ආරාධනා කළා ඩී.කේ. වීරසූරිය ලේඛකයාණන්ට පෙරවදනට එන්නේ කියලා මේ පොත ගැන කරුණු සාකච්ඡා කරලා දැනගෙන අපේ පෙරවදන අසන්නන්ට මේ හඳුන්වා දෙන්නේ. වීරය අපි බොහොම ආදරෙන් ඔබ පිළිගන්නවා. ඉස්සෙල්ලා කියන්න මේ බොල්ගොඩ ගීතය ගැන කතා කරන්න ඉස්සෙල්ලා දැන් ඔබ දීර්ඝ කාලයක් තිස්සේ සාහිත්‍ය කරන යෙදෙනවා. එහෙම නැත්නම් ලේඛකෙක් හැටියට මේ කාර්යයේ නියැලී සිටිනවා. මුලින්ම කොහොමද වීරි මේ ලේඛකෙක් උනේ? ලේඛකෙක් වෙන්න පුංචි කාලේ ආසාවක් තිබුණාද? එහෙම නැත්නම් අම්මගෙන් හරි තාත්තගෙන් හරි ඊට ආభాෂයක් ආවේශයක් ආවද ගුරුවරයෙකුගෙන් ආවද එහෙම නැත්නම් පරම්පරාවේ හිටපු ලේඛකයෙකුගෙන් බලපෑමක් ආවද කොහොමද මුලින්ම ඔබ මේ ලේඛන කලාවට හිත යොමු වුණේ හිතේ ආසාවක් ඇති වුණේ අන්නේ අතීතය මතක් කරලා අපි අපේ සාකච්ඡාවට බහිමු අතීතය පාසල් යන කාලය දක්වා ඇතට දිවෙනවා මොකද ගොඩාක් ඒ පාසල් යන කාලේ මතක සටහන් තමයි මේ දව සාහිත්‍ය ගීත තේමාව යටතේ සඳහන් වෙන්නේ. මොකද සෑම දුකක් සැපක් තරහක් ඔය ක්‍රෝධයක් ඔය සෑම දෙයක්ම අන්තිමට ගීතවත් බව යටතේ අපි පිළිගැනීම තමයි මේකෙන් අදහස් කරන්නේ. මොකද දුකක් ගීතයක් සැපක් ගීතයක් සතුටක් ගීතයක් ඒ වගේම ඔබ හිතන්නේ එහෙමයි. හිතන්නේ එහෙමයි. ඒ අනුව තමයි මම අර ගීතය කියන නම වැඩිපුර භාවිතා වෙන්නේ. භාවිතා වෙන්නේ. එතකොට පාසල් යන කාලේම තාත්තා පූජාවලිය කියන පොත සංස්කරණය කරා. ඒකට මාත් ටික ටික දායක වුණා. තාත්තා සාහිත්‍යකාරයෙක්. ඔව්. තාත්තා ගුරුවරයා අම්මා ගුරුවරිය. ඊට පස්සේ ওই පාසල් සාහිත්‍ය වලට අත්පොත් කීපයක් තාත්තා සම්පාදනය කරා. කියන්නේ විභාග එල්ල කරලා. එල්ල කළා. ඒකට නූතන සාහිත්‍ය පිළිබඳ විවේචන තාත්තා කිව්වා මට ලියලා දෙන්න කියලා. දැන් එතකොට ඔබ ශිෂ්‍යෙක් හැටියට ඉගෙන ගන්න කාලේ. ඔය SSC පන්තියේදීම. ඉතින් මගේ ඒ කාලේ තිබිච්ච දැනීම අනුව ඒ කෘති වලට ලිව්වා. ලිව්වාම ඒවා තාත්තා කීප දෙනෙකුට පෙන්නලා සෑයන් හොඳයි කියලා පිළිගත්තට පස්සේ ඒක මුද්‍රණය කරා. මුද්‍රණය කළා ඒව මේ වෙළඳපොළට යවුවා. දැන් ඔබතුමා විමසුවා මේ කොහොමද මේ මේ හැකියාව එන්නේ ඇත්තේ කියලා. මේ හැකියාව සමහර විට මේ ඒක අපේ පරපුරෙන් ආවද කියන එක කියන්න බෑ. මොකද තාත්තා කොග්ගල මලලගම මාටින් ක්‍රමසිංහ වරපුරටම ආйти. ආ ඒ කියන්නේ මේ පියාගේ මුල් ගම කොග්ගල. කොග්ගල කොග්ගල මගල ගමේ මෙහා පැත්තේ ඒ දුව මගල ගම කොක්වට කටුකුරුන්ද. ඒ කටුකුරුන්ද කියන ප්‍රදේශයේ තමයි ඒ තාත්තා වැලිගම් ප්‍රදේශයට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ හැකියාව තමයි මේ නෑ මේ දැන් මේ පියා එක්ක එකතු වෙලා පියාට පොත්පත් ලිවීමට ඔබ ආධාර වුණා නම් ඒකත් එක විදිහක සාහිත්‍යකරණයේ නියැලීමක්නේ. නියැලීමක්. ඉතින් ඒක ඒක තමයි සමහර විට මුල්ම ආభాෂය නැත්නම් ආවේශය වෙන්නේ නැත්තේ. ආරම්භය එතනින් වෙන්නේ නැති පටන් ගන්න නැත්තේ. ඊළඟ පෙරදින විශ්වවිද්‍යාලයේට අපි ඇතුල් වෙනවා 1961 දී. 61 දී ඇතුල් වෙලා අපි සාමාන්‍යයෙන් මේ දඟකාර වැඩවල යෙදුණු කණ්ඩායමක් වශයෙන් අපි හිටියා අම්බලංගොඩ ධර්මාශෝකයෙන් ඇතුළුනේ ඇතුල් වෙලා මේ මම මතකයි රේඛාව පෙන්වන දවසක් තිබුණා රේඛාව චිත්‍රපටියේ. ඒ චිත්‍රපටිය පෙන්වන දවසේ අපි සාමාන්‍යයෙන් චිත්‍රපටවලට ටිකට් එක ගන්නෙ නැහැ. පැය භාගයක් විතර යනකොට දොරවල් අරිනවා අපි ඇතුළට ගිහිල්ලා බලනවා. රේඛාව චිත්‍රපටියේදී මේ අය මේ දොරවල් ඇරියේ නැහැ. ඇරියේ නැතුනම පිට හිටි කාණ්ඩය සේරම ඉස්සරහට විච වාහන වල හුලං ඇරලා බයිසිකල් වල හුලං ඇරලා විශාල කලබලයක් කළා. කලබලයක් කරා. විරෝධේ පාන. <laughs> විරෝධේ පාන හූ කියලා දැන් අන්තිමට එක මෝටර් සයිකලයක් ඉතුරු වුණා. ඒක කලාගාරය අයිනෙම නතර කරලා තිබිච්ච මෝටර් සයිකලේ විශ්වවිද්‍යාලේ. විශ්වවිද්‍යාලේ. ඒකේ හුලං අරින්න කිසි කෙනෙක් කියන්නේ මම පර කෝටු කැලක් අරන් ගිහිල්ලා දස්කප්ප කරලා ගහනකොටම මාෂල් පැනලා අල්ලගත්තා මාව. අල්ලගෙන ආරක්ෂණ නිලධාරියා මාෂල් කියලා කියන්නේ. කලාගාරයේ උඩ තට්ටුවට එක ගිය මාව. මාව එක්ක ගිහිල්ලා මගේ නම අහලා ශාලාව අහලා මාකස් ප්‍රනාන්දු ශාලාව මගේ නමට යටින් පතු විරක් ගහලා හරි යන්න කිව්වා. දැන් මම ආපහු එනකොට මහාචාර්ය සරච්චන්ද්‍රයන් ඔන්න උඩට නැගගෙන එනවා. ඒකට නැවතිලා "I මේ what is this frustration meant?" කියලා මගෙන් අහනවා. මම සද්දන්තුරේ හිටියා. දැන් ඔයා දර උඩට අරගෙන ගියේ මම කෝසර් කියලා. හරි යන්න කියලා ගියා. දැන් ඊට පස්සෙන්ද තියෙනවා එතුමාගේ නිර්මාණ පන්තිය. මම නිර්මාණ පන්තියට දැන් මේ කතාව රෑ තුන විතර වෙනකම් ගොනු කරා. ගොනු කරේ හැමෝම කිව්වා දැන් උඹට වෙන්නේ මේකයි non residential කරනවා මාස 3ක් එළියට දානවා ඔය වගේ කතන්දර. දඬුවමක් හැටියට. ඔව් දඬුවමක් හැටියට. මම මේ කතාව නිර්මාණ පන්තියට අරගෙන ගියා. අරගෙන ගිහිල්ලා වෙච්ච සිද්ධිය තමයි අත්දැකීම හැටියට ගත්තේ. ගත්තේ. ඒ සිද්ධිය උදේ දුන්නාම ඒ නිර්මාණ පන්තිය දී මේ මහාචාර්යතුමා අනුලාශීල කියලා ලේඛිකාව දැන් ප්‍රසිද්ධ ලේඛිකාව. ඔව් නිර්මාණ පන්ති හිටියේ ආට දුන්න කියවන්න කියලා. අනුලා දැන් මේක කියවගෙන ඉල්ලා අවසන් වුණාට පස්සේ මට නැගිටින්න කියලා තමසේදාට ඊයේ රෑ මට අහුනේ කියලා. ඒ පාර මං සද්දනක ඉන්නකොට එතුමාණන් කිව්වා "තමුසේ මේ මේ වගේ වැඩ කරන්න යන්න එපා. හොඳ හැකියාවක් තියෙනවා, කෙටි කතා ලියනවා." කියලා පළවෙනි අවවාදයේ සරච්චන්ද්‍රයන් එදා දුන්නා. ඉතින් ඒක තමයි ජීවිතයේ මේ මේ නිර්මාණකාරීයට පෙළඹෙන්න හැකියාවක් තියෙනවා කියන හැඟීම. ඔව් ඒ කියන්නේ මේ මහජාන සරච්චන්ද්‍රයන්ගේ ඒ ප්‍රකාශය ඔබට ලොකු ආభాෂයක් ආවේශයක් වුණා නේ ආලෝකයක් වුණා. හොඳයි දැන් අපි වීරේ ඔබේ බොල්ගොඩ ගීතය කියන පොත ගැන අපි කතා කරමු. මොකද්ද මේ බොල්ගොඩ ගීතය කියලා හඳුන්වන්නේ? මොන වර්ගයේ පොතක්ද මේක? බොල්ගොඩ ගීතය කියන එක වර්ගය මොකක්ද කියන එකට වඩා ඒක තියෙන්නේ ගමේ සම්පූර්ණ විස්තරයක්. ඔක ඉතිහාසගත කරුණු තියෙනවා, සංස්කෘතිය තියෙනවා, ආගමික කරුණු තියෙනවා. පරිසරය පිළිබඳ කරුණු තියෙන ගොඩක් තියෙන්නේ මිනිස්සු පරිසරය පිළිබඳ සංවේදී වෙන ප්‍රමාණයේ තරම මදි කියන එක තමයි හුඟක් දුරට මේ බොල්වඩ ගීතයේ සටහන් වෙන්නේ. බොල්වඩ නාමය ලංකාවේ ටිකක් ප්‍රසිද්ධ නාමයක් නේ යම් කිසි ප්‍රසිද්ධ ප්‍රදේශයක නම. දැන් ඒ ගැන සමහර විට මුළු ලංකාවම දන්නවා කියලා හිතන්න අමාරුයි. මේ බොල්කොඩ කියන ප්‍රදේශයේ කොහාටද අයිති? කොයි පැත්තද තියෙන්නේ? මේ බොළවඩ කියන ප්‍රදේශය අයිති වෙන්නේ බස්නාහිර පළාතට. මේක අත් වශයෙන්ම දෙහිවල ඉඳලා කළුතර දක්වා විහිදෙන කලාපයක්. ඒ කලාපය අපි කියනවා දෙහිවල සිට කළුතර දක්වා. කළුතර දක්වා අන්තර් ජලවාහන ප්‍රදේශය. විශාල ප්‍රදේශයක්. ප්‍රදේශයක්. ඒ දිගට ඇලක් තියෙනවා මේ ඇල දියුණු කරලා තියෙන්නේ ලන්දේශින්. සංදේශ කාලේ දිනු කරලා ඒකේ අර සුළුප්පු කියන බෝට්ටු පවා මෙහෙමයි ගමනාගමනය සඳහා යොදාපු ඇලක්. මේ ඇල මාර්ගය කළුගඟ දක්වා දිවෙනවා. ඒක තව පසු කාලීනව දික් කරලා තියෙනවා කියලා කියනවා මේ ගමුව දක්වාම. නමුත් දැනට තියෙන්නේ ගොල්ගොඩ කියන කොටස දෙහිවල ඒ සීමාවෙන් සීමා වෙනවා. එතකොට ගොල්ගොඩ සාමාන්‍යයෙන් මම මේ සිතියම් අනුව මේක කොටස් දෙකකට බෙදලා තියෙනවා. චූල බොරගොඩ සහ මහා බොරගොඩ කියලා. ඒ මොන පදනමක් උඩද ඔබ ඒක වෙන්කලේ? වෙන්කලේ ආරම්භක කොටස වේර් ආර කියන කොටස බොහොම පටු. පටු ප්‍රදේශයකින් පටන් අරගෙන මුරටු වෙන්දලා කළුතර දක්වාම විශාල වේගෙන පුරුල් වේගෙන යන දියාගලක්. මේ දියාගල බොල් කියලා කියන නෑ නෑ ඒ හරියදී අගලක් හැටියෙ නෙමෙයි පේන්නේ විශාල ජලාශයක් හැටියෙ නේ ජලාශය අගල කියන්නේ ජලාශය මුලදී අගලක් වගේ තිබිලාද තිබිලා ලන්දේශින් දිනු කරපුනාට පස්සේ මේකේ බර බෝට්ටු යාත්‍රා කිරීම කරලා උළුල් කරන්නේ වෑවල කියන ගමේ තිබිලා තියෙනවා මේ බෝට්ටු නතර කරන යුරක් සුළුප්පු නතර කරන වරාය ඒ වරාය නිසා තමයි ওই දැන් අපේ ගම් ප්‍රදේශයට එක ප්‍රසිද්ධියක් ලැබිලා තියෙනවා. මොකද ඒ නම? වෑවල. වෑවල. වෑවල කියන ප්‍රදේශය. ඒකට තොටුපළ ආශ්‍රිතව බොහෝ දුරට සංවර්ධනය වෙන්නේ මලබාර් පෘතුගීසි කතෝලික ආරම්භයක් වශයෙන් තමයි ඒගොල්ලොන්ගේ පුරෝගාමිත්වයෙන් තමයි මේ ප්‍රදේශය දියුණු වෙන්නේ. දියුණු වෙන මේ ප්‍රදේශයේ පල්ලියක් හැදෙනවා. ඒ පල්ලිය හැදෙන්න යන කතාව වැවල ලාසරස් දේවස්ථානයේ 150 වෙනි ජුබිලි සැමරුමේ ග්‍රන්ථයෙන් අරගෙන මම මේ මේක බොල්ගොඩ ගීතයට ඇතුළත් කරලා තියෙනවා. ගොඩක් මේ විස්තර කියනකොට ආශාවක් හිතුණා මේ ප්‍රදේශය පිළිබඳ මේ විස්තර තව ටිකක් කරුණු හොයා බලන්න. ඉතින් මේක විවිධ ගෝත්‍රිකයන් එක්රැස් වුණු එකට එක්කාසු වෙලා ජීවත් වෙන කලාපයක් කියන එක තමයි පැහැදිලි වෙන්නේ. ඔව් ඒ කියන්නේ මේ දැන් ඔබ කියන්නේ මුල් අවධිය ගැනයි නේද? මුල් අවධිය. මුල් අවධිය ගැන. එතකොට දැන් මේ දැන් ඔබ කියන විදිහට දැන් මේ පොත ලියන්න ඔබ සෑහෙන කාලයන් කරුණු හොයන්න ඇති නේද? ඒ කියන්නේ එක විදිහක පරිශ්‍රණයක් කළා කියලා කියන්න පුළුවන් නේද? ඒ වගේ. ඒකදී ලැබිච්ච දැන් එකෙක් හොයා නොතිබුණු ඔබ විසින් හොයා ගන්නාලාද අලුතෙන්ම මොනවද? ඒ අලුතෙන්ම සොයා ගන්නාලාද කියලා කියන්නේ ඒ ඒ කියන්නේ ඒවා තියෙන්න ඇති. නමුත් අනාවරණය වෙලා තිබුණා. අනාවරණය නොකරපු දේවල් අනාවරණය කරලා තියෙනවා මේකෙන්. සමහර විට මේ වාර්ගිකයන් පිළිබඳ දැන් ඒ පෘතුගීසි සම්භවයක් තියන අය පිළිබඳ දැනටත් ඒ ප්‍රදේශයේ පෘතුගීසි සම්භවයකින් ආපු අය දැනටත් ඉන්නවද? ඉන්නවා. ගොඩක් ඒ නම් වලින් බොහොම පෘතුගීසි නාම තියෙනවා ඒ ප්‍රදේශයේ. ඒකෙම තේරෙනවා දැන් ප්‍රදේශය බස්නාහිර පළාතම පෘතුගාලය සමග ඥාති සම්බන්ධයක් තියෙන ප්‍රදේශයක් කියන එක. ඉතින් මම මේක ලියලා තියෙනවා අපිට මේ පෘතුගීසීන්ගේ ආගමනය එක්තරා විදිහක ආශිර්වාදයක්. මොකද මිනිසුන් ශීලාචාර කිරීම සම්බන්ධයෙන් බලපාපු සාධකයක් එතන තියෙනවා. දැන් ඒකෙන් ඔබ අදහස් කරන්නේ දැන් කෙනෙක් හිතන්න පුළුවන් දැන් පෘතුගීසීන් එනකන් මෙහි හිටිය අශීලාචාර මිනිසු කියන අදහස ද මේ කියන්නේ කියලා මේකේ අපේ අසන්නන්ට හිතෙන්න පුළුවන්. දැන් පෘතුගීසීන් නිසා ශීලාචාර උණයි කියලා එහෙම කියන්න පුළුවන්ද? බොහොම ශීලාචාර අතීතයන්නේ තියෙන්නේ. ජනගහන සංයුතියේ තුන්වෙනි පරිච්ඡේදය තමයි ඔතන අපි සාකච්ඡා කරන්නේ. එනවා ශීලාචාර ජනගහනයක් මුලින්ම ප්‍රාථමික විජේ රජුගේ කාලේ ඉඳලා ආවා Hindu ආර්ය ජනගහනය කියලා තමයි ඒ කාලේ ඔව් ඒ කියන්නේ මිශ්‍ර වුණා. මිශ්‍ර වුණා. ඒක කාලයක් යනකොට ද්‍රවිඩ බලපෑම වැඩිපුර ඒ මිශ්‍රණයත් ඇති වුණා. ඇති වුණා. ඔව්. ඒක මහා පරාක්‍රම බාහු සමය දක්වාම ඇති වුණා. දැන් මහා පරාක්‍රම බාහු සමයට පස්සේ තමයි මේ මලබාර් ජනගහනය මිශ්‍ර වෙන්න පටන් ගන්න කෝට්ටේ යුගයේ ඉඳලා. තමයි මේ කෝට්ටේ යුගයේ ඉඳලා පෘතුගීසි සම්බන්ධයක් ඥාතිත්වයක් මේ ප්‍රදේශයට ලැබෙනවා. ඔව් ඒ යුගයේ වෙනකොටනේ පෘථිවිසින් ආවේ. ආවේ. 1505 වගේ නේද? 1505. ඔව්. නොවැම්බර් 16 කියලා තමයි සටහන් වෙන්නේ. එතකොට මේ පෘතුගීසීන්ගෙන් පස්සේ ආපු ලන්දේසීන් වහල්ලු ගෙනාව පවුල් පිටින් දාස් ගානෙන් ගෙනල්ලා හලාවත ඉඳලා හම්බන්තොට දක්වා පෙරළ බඩු ප්‍රදේශවල පදිංචි කරලා ඒක ඉතිහාසගත තොරතුරු. ඔව් දැන් අපිට දැන් දැන් ඔහොම ඉතිහාසයේ සාකච්ඡා කරුවොත් දීර්ඝ කාලයක් ගත වෙනවා. දැන් ඔය කියන කරුණු මේ පොතේ විස්තර කරලා තියෙනවා ඔබ නේද? විස්තර කරලා තියෙනවා. එතකොට ඒ ඇරෙනකොට මොනවද මේ බොල්ගොඩ ගීතයේ පොතෙන් අපිට කියවලා දැනගන්න පුළුවන්. දැන් අර ඉතිහාසයේ ඔබ විස්තර කරලා තියෙනවා පළංගි ඉතිහාසයේ, ඕලන්ද ඉතිහාසයේ, ඒ වගේම අනිත් සෙසු ජාතීන්ගේ මිශ්‍රණ ඒවා විශ්ව කරලා තියෙනවා. ඒ ඇලෙන්න වෙන මොනවද මේකට අන්තර්ගත වෙලා තියෙන්නේ? මේකට අන්තර්ගත වෙලා තියෙනවා ඒ ප්‍රදේශයේ මිනිසුන්ගේ සහජීවනය තත්ත්වය ආගම් දෙකේ කතෝලික ආගම සහ බෞද්ධ පන්සල සහ පල්ලිය අතර තියෙන සම්බන්ධය මොකද ජුබිලි උත්සවයට සටහනක් ලියලා තියෙනවා අපේ ඒ වැවල පන්සලේ ඒ වකට හිටපු බේරගොඩ අමිත කියන හාමුදුරුවන්ගේ විනායක හඳුරන්ගේ ප්‍රකාශයක් ඒ ඒ ජුබිලි සටහනේ මම දැක්ක තියෙනවා ග්‍රන්ථේ. ඒකෙන් ඒ දෙක අතර සමාජ පල්ලියේ උත්සව වලට බෞද්ධයෝ එකතු වෙනවා. එකතු වෙලා උදව් කරන ඒ වගේ හොඳ අන්වන සහයෝගයක් තියෙන ගමක් මේ වෑවල කියන්නේ. ඔව්. දැන් මේක මේ මේ විශේෂයෙන් වෑවල ගමට සීමා වෙලාද තියෙන්නේ දැන් මේ පොතේ ඇතුළත් වෙන තොරතුරු වැවල ගම පසුබිම් කරගෙන එහෙම නැත්නම් ඊට වඩා පුළුල්ව බොල්ගොඩ නමින් හැඳින්වෙන පුළුල් ප්‍රදේශයක් ගැනද පුළුල් ප්‍රදේශය ගැන මේ වැවල ගැන කිව්වේ වැවල කේන්ද්‍ර කරගෙන කේන්ද්‍රස්ථානය කරගෙන තමයි මේ මේක මම දැන් මේක සටහන් කරේ මොකද මම පදිංචි වෙලා ඉන්න තැන වැවල නිසා. ඔව්. නමුත් මේක විසඳෙනවා මේ දැනට high level පාර කියන high level පාරේ ඉඳලා පාදුක්ක දක්වා ඒ පැත්තෙන් ඊළඟට එසෙල්ලේනාව ගිහිල්ලා ප්‍රදේශවලින් ගිහිල්ලා කලුතර කලුගම් යුරට යනකම් සීමා වෙනවා. හයි ලෙවල් පාරෙනුයි නුගේවඩ උඩහමුල්ල දෙහිවල මේ ප්‍රදේශය. ඔව් එතකොට දැන් දැන් මේ ප්‍රදේශයේ දකින්න ලැබෙන වර්තමානයේ සමාජ තත්ත්වය. එතකොට සංස්කෘතික අංශ දැන් සමහර විට භාෂාවෙත් යම් යම් වෙනස්කම් ඇති වෙලා ඇති ඔය එක්කෙන જાතීන්ගේ බලපෑම නිසා නේ කියනවා තියෙනවා. ඔව් දැන් මේ මේ ප්‍රදේශයේ මේ ඉන්න ඇතම් අයගේ භාෂා ව්‍යවහාරෙත් යම් යම් විශේෂතා තියෙන්න පුළුවන් නේද? ඒ වගේම ඔවුන්ගේ ඇදහිලි විශ්වාස දැන් ඔය ආගම ගැන එහෙම කිව්වා. ඒවා. එතකොට ඒ කාලේ දැන් ওই ප්‍රදේශයේ ලේඛකයෝ ඉන්න ඇතිනේ. ඒ ලේඛකයන්ගෙන් ලියවිච්ච පොතපතක් ඇති. තියෙනවා. ඒවත් සටහන් වෙලා තියෙනවා. ඒවත් දැන් මේ මේ පොතේ විස්තර කරලා තියෙනවද? විස්තර ගන්න ඒවෙන් අරගෙන තියෙනවා මේතො ආ නිදර්ශන හැටියට. උද්දෘත වශයෙන් අරගෙන තියෙනවා. ඔව්. ගොඩාක් කලා ශිල්ප මේ ප්‍රදේශයේ තියෙනවා. මේ ඒ කලා ශිල්ප මොනවද මේ මේ විශේෂ කලා ශිල්ප? දෙවියනේ සිසු ප්‍රදේශවල නැති මේ ප්‍රදේශයට සීමා වෙච්ච කලා ශිල්ප මොනවද? ඔය ලංකාවේ නිරත දිග කොටසටම ආවේනික කැටයම් ශිල්පය නැටුම් ගොක්කලාව ඔය වගේ ගොඩක් තියෙනවා දේවල් ඒ ඔක්කොම මේක විස්තර කරලා තියෙනවද මේක ගොඩක් සාමාන්‍ය සටහන් කරලා තියෙනවා ඊළඟට ග්‍රාම නාම නිර්මාණය වීම පිළිබඳ පොඩ්ඩක් සටහන් කරලා තියෙනවා ආ ඒකෙන් ඔබ අදහස් කරන්නේ මොකද ග්‍රාම නාම නිර්මාණ කියලා ගාක් දුරට මේ මුලින් ආපු ගෝත්‍රික මලබාර් වහල්ලුන් වාසය කරපු ප්‍රදේශවල ප්‍රතිබිච්ච නාම තියෙනවා දැන් ওই නීලම්හාර, ජූලම්හාර කියලා තියෙන ප්‍රදේශවල කාලියම්හාර ඒව හැදිලා තියෙන්නේ කාලියම්හාර, ජූලම්හාර, නීලම්හාර කියන ඒ ව්‍යවහාර කරපුවා තමයි ඒවා දැන් අද ප්‍රසිද්ධ නම් බවට පත් වෙලා තියෙනවා. ඒකේ මේ නිරුක්තිය නැත්නම් ඒ නම හැදිච්ච විදිහ අර අර එහෙමයි. අර එහෙමයි. නම් හැදිච්ච හැටිත් ඔබ විස්තර කරලා තියෙනවා. ඔව් තියෙනවා. දැන් පිළියන්දර කියන එක තමයි කොරණ පානදුර අංගල සිටීමේ 1940 සිටීමේ තියෙන්නේ පිළියම් දර කියලා. පිළියම් දර. එතකොට ඒක පිළියම් දල කියලා පස්සේ නිර්මාණය වෙලා තියෙනවා. හෝමාගම, බ්‍රාහ්මණගම, එතකොට පිළියම් දල තියෙනවා තව චිරුමංගලම් කියලා වත්තක්, ඒ ශිරිමංගල වත්ත කියලා. මේ සියරම පරිණාමයේ වේගෙන් ඇවිල්ලා තියෙන්නේ මලබාර් ගෝත්‍රික නාම තියෙන ගොඩක්. දැන් ඔබ කියන විදිහට දැන් මේ ප්‍රදේශයට වැඩි බලපෑමක් ඇවිල්ලා තියෙන්නේ මේ පෘතුගීසි ලන්දේසීන්ට වඩා මලබාර් ජාතීන්ගෙන්. ඔව් මලබාර් පෘතුගීසි මිශ්‍ර. ආ. දැන් මලබාර්යෙන් පෘතුගීසි නිලධාරීන් මෙහාට ආවේ මලබාර් කාන්තාවන් විවාහ කරගත්තා කතෝලිකව. එයාගෙන් පැවතෙන අයට තමයි මේ ලන්දේසීන්ගෙන ආපු වහල්ලු බාර දුන්නේ ඒ නිලධාරීන් වශයෙන් හිටපු අයට. ඒ නායකත්වය තමයි ওই දිගටම ප්‍රදේශයේ තියෙන ජමල දූව කියලා එකක් තියෙනවා. ඒක අර සපුමල් කුමාර ගැන සෙම්බග පෙරුමාල් කියන කෙනාට දීපු ඒ කොටි යුගයටයි යුගයටයි ඉඩම්. ඉතින් ඔය ඒව තියෙන ග්‍රන්ථ ලියවිලා තියෙනවා. අපේ ගම බටගැත්තර කියලා පොතක් ලියලා තිබුණා. ඒකෙන් මම මේකට අරගෙන තියෙන තොරතුරු. දැන් ඒකෙන් පේන්නේ මේ වීරේ දැන් ඔබ මේ බොල්ගොඩ ගීත ලියනකොට ඊට කලින් මේ ප්‍රදේශය ගැන පොත්පත් ලියවිලා තිබිලා තියෙනවා. ඒ වෑනුත් හුඟක් කරුණු ඔබ මේකට අරන් තියෙනවා නේ. ගත්තා ඒකමයි. ඔව් දැන් ඒකෙන් පේන්නේ මේ ප්‍රදේශය ගැන අතීතයේ ඉඳලා පොත්පත් ලියවිලා තියෙන බවයි නේ. තියෙනවා තියෙනවා පොත්පත් ලියවිලා තියෙනවා. ඔව් එහෙම ලියවෙන්න හේතුවක් ඓතිහාසික වශයෙන් වැදගත්කමක් ප්‍රදේශයේ තියෙන නිසානේ නේද? නමුත් මේක කෙරෙන්න ඕන එක්තරා දෙයක් තමයි දැන් මෙහෙම පොත්පත් ලියුණාට මිනිස්සුන් අතර තියෙන විභේදනාත්මක හැඟීමක් තියෙනවා බෙදීම් බෙදීම් වාදයක් දැන් ඒක ඉතින් ඒක පැහැදිලි කෙරුණා හොඳයි මොකද්ද මේ මිනිස්සුන්ගේ විභේදනාත්මක කුල වාදයක් වගේ තියෙනවා ඒ කුල වාදය කියන්නේ එකම මිනිස්සු මේ කුල වලට බෙදාගෙන එහෙම නැත්නම් කොටස් වලට බෙදෙන තත්වයක් ටිකින් ටික ඒක මෙකීගෙන යනවා. දැන් ඒක බොල්ගොට ප්‍රදේශයට විතර සීමා වෙච්ච එක නෙවෙයි ලංකාවේ හැමතැනම මේ කුල වේදේ තියෙනවා නේද? තියෙනවා දැන් ඒක වස්නායයට පළාතේ ටිකක් අඩුයි ඒක. හ්ම්. ඒකට හේතුව මොකක්ද? හේතුව ගොඩක් දෙනෙක් මේ නැදයන් බවට පත්වීම මිශ්‍ර වීමෙන්. ආ ඒ කියන්නේ මේ මිශ්‍රණය නිසා අර පාරම්පරික කුල ක්‍රමයේ වෙනසක් ඇති වුණා. වෙනසා මිනිස්සු ඒක નિසරු කියන අදහසට එන්නේ නැති. ඒ කියන්නේ බටහිර ජාතීන්ගේ පැමිණීම දෙයකට ප්‍රධාන හේතුව උනේ. බටහිර ජාතීන්ගේ පැමිණීමයි කතෝලික සමයයි. ඒ කතෝලික සමය නිසා ඇතිවුණු ඒ කතෝලික සමය ආවෙත් පෘතුගීසින් නිසා නේද? ඒකෙම ඇති වුණු ප්‍රධානතම දෙයක් තමයි සංගීතය. ගොඩක් ඔය සංගීත බයිල සංගීතය එහෙම ඔය ඔය මොරටුව ආශ්‍රිත ඔය බොල්ගොඩ ප්‍රදේශයේ දිනුවල තියෙනවා. දැන් මෙතන මේකේ තියෙන මේ වැදගත්කම මේක අපිට පරිසරයේ සුන්දරත්වය මිනිස්සු විනාශ කරගන්න තත්ත්වය තමයි මේ මේකෙන් මම ගොඩක් දුරට මතු කරන්න බලාපොරොත්තු තියෙන්නේ. මොකද ඉස්සර දියපහරවල් වගේ තිවිච්ච ඒවා දැන් සේරම කුණු කාණු බවට පත් කරලා තියෙනවා මේ මේ ප්‍රාදේශීය සභා නගර සභා මගින් ඉතින් මේක ලියලා තියෙනවා සෑම ගෘහස්ථයක්ම දැන් කුණුදිය උල්පතක් කියලා. ඔව්. අපි සාකච්ඡා කරපු කරුණ වලින් මම හිතන්නේ උනන්දුවක් ඇති වෙන්නේ නැති අපේ පෙරවදන අසන්නන් තුල මේ කියෝලා බොහෝම අප්‍රකට තොරතුරු රාශියක් තියෙන බව මේ සාකච්ඡාවෙන් විරිසූරේ ලේඛකයා ඒ කියපු දේවල් වලින් අපිට වැටහෙන්නේ ඇති. ඉතින් අපි ආරාධනා කරනවා මේ පොත ලබාගෙන ඔබ කියවලා අලුත් අත්දැකීමක් එමගින් අත්පත් කරගන්නේ කියලා. අපි ඊටාම මේ කෘතඥ වෙනවා වීරසූරියේ ලේඛකයාණන්ට පෙරවදනට ඇවිල්ලා මේ බොල්ගොඩ ඔබගේ බොල්ගොඩ ගීතයේ පොත ගැන අපි කරපු සාකච්ඡාවට සහභාගී වීම ගැන. පෙරවදන ඉදිරිපත් කළ මම කම්මා සම්සිංහ. පටිගතකලේ ඉඟුනිල් උපමාලිකා. පෙරවදන මාර්ෂ්ඨලා ප්‍රනාන්දුගේ නිෂ්පාදනයක්. Thank you.